අපි සරලව ආස්යෙන් යුතුව කරුණු කාරණා කිව්වට ලැබෙන දහම් පණිවිඩය අපි කාටත් බෞද්ධයන් ලෙස ප්‍රායෝගික ලෝකයේ ඊටාත්ම වටිනා දහම් කරුණු බවට අද දවසේ පත් වෙනවා. අපේ හැමදෙරනේ සරල ගැටලුවක් චූටි කොලයක ලියලා ඊටාත්ම කෙටියෙන් එවලා තියෙනවා. බෝධි පූජාව ගැන පැහැදිලි කිරීමක් කරන්න කියලා. අවසරයක් තියාගන්න. බෝධි බෝධිපු බෝධි වන්දනා බෝධිය කියලා කියන්නේ මාත්ව සම්මා සම්බුද්ධ ඥානෙනේ තේරෙනවද බෝධිය කියලා කියන්නේ සම්මා සම්බුද්ධ ඥානෙ තේරෙන්නේ එතකොට අපේ සංගමිත්තා මහරහත් මේනින් මේ මේ උත්තමාවිය ජයශ්‍රී මහා බෝධිය නාමයෙන් අරන් එන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බෝධියේ මේ මේ මේ මේ මේ අනුරුවක් තේරෙනවද ඒ සම්බුද්ධ බෝධිය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය කියන අර්ථයමයි තේරෙනවද? ඒ නිසා අපි බෝධින් වහන්සේ ළම ළඟක් ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් තියන්නේ යද්දී අපි ඊට පිරිසිදු ආකාරයෙන් නාල කරලා පිරිසිදු වෙලා පිරිසිදු සුදුසු ඇඳුමක් ඇඳලා අපි දක්ෂ වෙන්න උනේ කටයුත්ත සිද්ධ කරන්න. ඒතර බෝධි පූජාවක් තියන්නේ දැන් බෝධිය කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තුල ඉඳලා අපි බෝධි පූජාව තියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තුල ඉඳන් බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය උදෙසායි මේ බෝධි වන්දනාව කරන්න කියනවා නම් අපි දක්ෂ වෙන්න ඕනේ මාත්‍රය බුදුරජාණන් වහන්සේ උදෙසා ගෙනියන පෑන් කලයේ ගෙදර ලිඳකින් අරගෙන පෙරලා පිරිසිදු කරලා ඊට අදාළ සුවඳ කුඩු ටිකක් දාගෙන අරන් යන්න. තේරෙනවද? එහෙම නැත්නම් පන්සලේ පයිප් එක තියෙනවා පන්සලේ ළිඳ තියෙනවා කියලා එතනින් අරගෙන බෝධින්නාංශයට වතුර වැත් කරුවා කියන කාරණේ තුලින් ඊට අදාළ ගෞරවයන් සකස් වෙන්නේ නැහැ. තේරෙනවද? බෝධි පූජාව තියන්නේ යද්දිම අපි දක්ෂ වෙන්න ඕනේ ඊට සුදුසු කලයක් ලෑස්ති කරගෙන පිරිසිදු කරලා පෑන් එකක් පෙරලා ඊට අවශ්‍ය සුවඳ කුඩු ටිකක් දාලා ඒ ඒ ගෞරවයෙන් යුතුව අපි බෝධිනාංශය ළඟට යනවා. ඊට අදාළ මල් පහන් ඒ ගිලම්පස ඒවා සිද්ධ කරලා මම මේ පූජාව පූජා කරන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයට කියන හැඟීම තුළ ඉඳයි අපි ඒක කරන්නේ. තේරෙනවද? එහෙම සිද්ධ කරලා තමන් දන්න ආකාරයෙන් ඒ බෝධි වන්දනා කරලා ඒ මල් පාන් පූජා කරලා නිරේතුරුවම බෝධි වන්දනාවකදී කරණීය මෙත්ත සූත්‍රය අනිවාර්යයෙන්ම සත්‍යානය කරන්න. දෙවියන් සතුටු කරන්න බෝධියට අධිග්‍රහිත දෙවිවරුනේ දෙවියන් සතුටු කරන්න අනිවාර්යයෙන්ම කරණීය මෙත්ත සූත්‍රය සත්‍යයන් සත්‍යායනය කරලා දෙවියන්ට ඥාතීන්ට පින් දෙන්න. තේරෙනවද? පින් දීලා ඔබ ඔබේ හිතෙන් චේතනාවක් සකස් කරගන්න මගේ ජීවිතේට අතීත අකුසල් සංස්කාර නිසා සකස් වෙන රෝගී භාවයක් තියෙනවා නම් වෙනයම් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ කරගත්තා වූ කුසල් ශක්තියෙන් මේ අතීත අකුසල් සංස්කාරයන් යටපත් වෙලා නිදුක් නිරෝගී ඔබ බලාපොරොත්තු වෙන දේ ඉටු කරන්න කියලා. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම යන්නන් වාලේ බෝධින්නාංශේ ළඟට ගිහිල්ලා පන්සලේ පයිප් පෙරලා වතුර ටික පූජා කරලා මල් පාන් පූජා කරලා මේ පහන පත්තු කරලා දැලි ටික ගිහිල්ලා පිටියක ගාලා ගෙනිච්ච හඳුන් කුරු පැකට් එක ඒවා කළොත් නැති අකුසල් කරගෙන තමයි ගෙදර එන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා නිරේතුරුවම බෝධින්නාංශේ කියන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන තැන දකිමින් බුදුරජාණන් වහන්සේට දක්වන්න තියෙන ගෞරව දක්වලා ඔබේ කටයුත්ත කරොත් බෝධි වන්දනාව තුළින් සකස් කරගන්නා වූ ශ්‍රේෂ්ඨම කුසල් ශක්තිය ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඉතින් එකතු කරලා ඔබ දක්ෂයි කියන්නේ බෝධි වන්දනාව අවසානයේදී මේ බෝධි වන්දනාව තුළින් රැස් කළා වූ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂ වෙන්න. මොහොතක් බෝධින්නාංශයේ දෙස බලලා මේ බෝධින්නාංශයේ කවදා හරි දවසක පිරිණිවී යනවා අපවත් වෙනවා කියන කාරණේ දකින්න. මේ බෝධින් වහන්සේගේ මේ මොහොතේ මේ ලස්සනට ලෙලදෙන මේ බෝපත් තව දවසක් දෙකක් තුනක් යද්දී මැලවිලා බිමට වැටෙනවා කියන කාරණේ දකින්න. මේ බෝධින් වහන්සේගේ අනිත්‍යභාවය මොහොතක් ලඩලා ඒ බෝධි වන්දනාව තුළ රැස් වුණා වූ ඒ කුසල් ශක්තියේ සංස්කාරයන් අනිත්‍යභාවයේ දක්කතන ඔබ බෝධි වන්දනාව අවසානයේදී සද්ධාව සීලය පමණක් නෙමේ ආර්ය සද්ධාව ආර්ය සීලයක් ප්‍රඥාවට අදාළ ධර්මතාවයෙන් වඩාගෙන තමයි ඔබ ගෙදෙට්ට එන්නේ. එහෙම තමයි බෝධිවන්දනාව කරන්න වෙන්නේ.